नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते මරණාසන්නයේදී ලැබෙන අරමුණු කර්මයේ කර්ම නිමිත්තය දති නිමිත්තය කියන තුනක් වන බවත් එයින් යම් කිසි එකක එල්බගෙනයි මේ මරණාසන්න චිතවීතිය ඇතිවන්නේ. ඒ අරමුණ ලැබෙන්නේ විපාක දෙීමට එළඹ සිටින කර්මයට අනුව. කර්මය අකුසලයක් නම් විපාක දෙන්නේ ඒ අකුසල කර්මයම හෝ ඒ අකුසල කර්මය කිරීමේදී යොදාගත් යම් උපකරණයක් නැත්නම් ඒකට භාජන වූ සත්වයෙක් පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් මරණින් අනතුරුව උපදන තැන පිළිබඳව යමක් හෝ අරමුණු වශයෙන් ලැබෙන. ඒ වාතයි කර්ම කර්ම නිමිත්ත ගත නිමිත්ත කියන්නේ. ඒ කර්ම නිමිත්ත ගති නිමිත්ත අරමුණු වශයෙන් ලැබෙන විට එය ద్వාර සය අතුරෙන් කවර ద్వාරයක වුවද මරණාසන්න චිත්ත වීතියකට අරමුණු වන්නට පුළුවන්. ඒ චක්ෂුරාදී පංචද්වාරයකට අරමුණු වන්නා වූ අරමුණක් දෙතොත් ඒක එවේලේම තිබෙන අරමුණක් වන්නටම ඕන. එවේලේ තිබෙන රූපයක් එවේලේ ඒ කියන්නේ පෙනෙන රූපයක් ඇහෙන ශබ්දයක් දැනෙන ගන්ධයක් ආග්‍රහණය වෙන තමන්ටම දැනෙන රසයක් එහෙම නැත්නම් කායද්්වාරයෙන් ගැටෙන පොට්ටබ්බයක් ඒ ඒ විදිහට මේ රූපාරම්මණය චක්සුද්්වාරිකවත් ශබ්දාරම්මණය සෝතද්්වාරිකවත් ගන්ධාරම්මණය ඝානද්්වාරිකවත් රසාරම්මණය ජීවහාද්්වාරිකවත් පොට්ටබ්බාරම්මණය කායද්්වාරිකවත් ලැබෙන මේ මරණාසන්න චිත්ත වීතිවල ආරමුණ වන්න. ඉතින් අප දැනගෙන තිබෙනවා මේ චක්සුරාදී මේ පංචද්වාරයකට ලැබෙන අරමුණක් දෙතොත් ඒ අරමුණ වර්තමාන අරමුණක්ම වන්නට ඕන කියන එක. අතීත අරමුණු හෝ අනාගත අරමුණු කියන ඒවා ඒ පංචද්වාරයට අරමුණු වන්නේ නැහැ. මේ පංචද්වාරික චිත්ත වීති හට ගන්නට නම් පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕන. මේ පංචද්වාරා වජ්ජන සිත ඇතිවන්නේ එවේලේ පවත්නා රූපාදී ආරම්භණයක විභජන. ඒ නිසා ඒ කර්ම නිමිති හෝ ගති නිමිති වශයෙන් දක්නට ලැබෙන යම් අරමුණක් එක ඒවා මේ පංචද්වාරයන් අතුරෙන් යම් කිසිවකට ඉදිරිපත් වෙනවා නම් ඒ ద్వාරයට අනුව රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක් ආදී වශයෙන් මේ විතුයි ඒවා වර්තමානම වන්නට ඕන. ඒ අන්‍ය ద్వාරයකට ඒ කියන්නේ එයින් අන්‍ය වූ ద్వාරය වන්නේ මනෝද්්වාරය. ඒ මනෝද්්වාරයට ඒ කර්ම නිමිති, ගති නිමිති කියන ඒවා අරමුණු වෙනවා. ඒ නිසා ඒ කර්ම නිමිති, ගති නිමිති කියන මේවා ශබ්දාරිකවම ලැබෙනවා. ශබ්දාරික මරණාසන්න චිත්ත වීති වලට ඒ කර්ම නිමිති හා ගති නිමිති සුදුසු පරිදි ලැබෙනවා. මනෝද්වාරිකම මනෝද්වාරිකවම මිස අන් කිසි ద్వාරේ නොලැබෙන ආරම්මණය තමයි කර්මය. මේ කර්මය මනෝද්වාරිකවමයි ආරමුණු වන්නට ඕන. මොකද කර්මය කියන්නේ ඒ කුසල කුසල කර්මයන් සිදු වශයෙන් ලැබුණු චේතනාවයි කර්මය කියන්නේ. අන්නේ කර්මය අරමුණු වෙනවා නම් ඒ මනෝද්වාරය තමයි අරමුණු වන්නේ. ඒ නිසා ඒ කර්මය අරමුණු කරන මනෝද්වාරිකම කර්මය අරමුණු කරන මරණාසන්න චිත්ත වීතිය මනෝද්වාරිකවම ලැබෙන බවක්. ඒ කර්ම නිමිති ගති නිමිති කියන මේවා අරමුණු කරන චිත්ත වීති මරණාසන්න චිත්ත වීති ශබ්දාරිකව ලැබෙන බවත් තේරුම් ගන්නට ඕන. ඒ ඉතින් ඒ කාම ලෝකයෙන් චුතව කාම ලෝකයෙහිම ප්‍රතිසන්දි ගන්නා අයට ඇතැම් විටක කර්ම ආරමුණු වන මනෝද්වාරික චිත්ත වීතියක් වීතිය උපදිනවා මරණාසන්න චිත්ත වීතිය වශයෙන් ඇතැම් කෙනෙකුට චක්සුද්වාරික සෝතද්්වාරික, ධානද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික ඒ මරණාසන්න පිටවීති ලැබෙනවා. කර්ම නිමිති, ගති නිමිති, ඉදිරිපත් වී නිමිති ඒවා වර්තමාන <clears throat> කර්ම නිමිති, ගති නිමිති අරමුණු වීම වශයෙන් එබැයි ඒ චක්තිද්වාරිකාදි වශයෙන් ගන්නා විට වර්තමානම වෙන්නට ඕන නිසායි. දැන් රූපාදී ආරම්මන සය හැර අරමුණු වශයෙන් ලැබෙන්නට වෙන කිසිවක් නැහැ. අර ගන්නවා රූපාදී ආරම්මන සය කියේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ඒ සය. ඒ කොයි සිතකට ලැබෙතත් මේ අරමුණු සය අතුරෙන් යමක් වන්නට ඕන. ඒ වර්තමාන රූපාදී ආරම්මණයන් මෙහි එල්බගෙන මිසක චක්සුරාදී ద్వාරයක සිත් උපදින්නේ නැහැ. මනෝද්වාරිකයෙන් වර්තමාන අතීත අනාගත කාල විමුක්ත කියන මේ සියල්ලම අරමුණු කරන්නට පුළුවන් සිද්ධාව මේ පින්තුන් දැනගෙන තිබෙනවා. ඒ නිසා <clears throat> මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත වශයෙන් යමක් නම් සමහර විටක ඒක ප්‍රඥාප්ති අරමුණක් වන්නට පුළුවන්. එහෙම අවස්ථාවකදී මේ ප්‍රඥාප්තිය අරමුණු කරන මනෝද්වාරක චිත්ත විද්‍යාවක්. ප්‍රඥාප්තිය අරමුණු කරන්නට බෑ. චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ ద్వාරික ලැබෙන සිත්වලින්. ප්‍රඥාප්තිය කියන්නේ පිළිපැන වීමනේ. යම් යම් කිසි <clears throat> මේ ප්‍රඥාප්තිය කියන්නේ කර්මාර්ථ වශයෙන් නැති. කර්මාර්ථ වශයෙන් ඒ ධර්මයේම නැහැ. ඒ කියන්නේ මේ ප්‍රඥාප්තිය වශයෙන් හඳුන්වන්නේ යමක් නම් ඒ කර්මාර්ථ වශයෙන් නැති එකක්. ඒ නැති එකක් අරමුණු කොට පරමාර්ථ වශයෙන් विद्यमान නොවන දේවලට කියන්නේ ප්‍රඥාප්ති කියලා. ඒ ප්‍රඥාප්තියක් අරමුණු කරන සිත්. දැන් මේ ප්‍රඥාප්තියම අරමුණු කරමින් උපදනා සිත් මනසන්න චිත්ත වීති කොටසකුත් තිබෙනවා. ඒ මේ කාම ලෝකයෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දි ලබන්නා වුන් පිළිබඳව නොවේ. ඒ කාමාවචර චිත්ත මේ මනෝද්වාරික චිත්ත මොකද මරණාසන්න චිත්ත වීතිය ඒ කාම ලෝකයෙන් චිතව කාම ප්‍රතිසන්දියක්ම ලබා ගන්නා කෙනෙකුට නම් මේ කියන කවර හෝ අරමුණක් ලැබෙන්න පුළුවන්. ඒවා කාමාවචර බාරමුණු. සමහරෙකුට ඒ කියන්නේ සමහර කෙනෙක් කියේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙ නොකරෙහි කාලක්‍රියා කරන අය සිටිනවා. ඒ අයට මරණාසන්න චිත්ත වීතිහි අරමුණ වන්නේ ඒ ප්‍රඥප්ති ආරම්මණයක් අරමුණු කොට විහාර උපදවාගත් කෙනෙකුට ඒ ප්‍රඥප්තිය අරමුණු වෙනවා කර්ම නිමිත්ත වශයෙන්. දැන් අපි නිදර්ශනයකට ගතහොත් යම් කෙනෙක් පඨවි පතිනේන් උපදවාගත්ත ඒ ප්‍රථම ධානය ඇති කෙනෙක් කියලා. ඒ පතදී කසනේ උපදවාගත් ප්‍රථම ධ්‍යානය ලබාගෙන එයින් නොපිරිහි වාසය කළා නම් ඔහු ඒ තනත්තාගේ මරණය සිදුවන අවස්ථාව දක්වා ඔහුට මරණාසන්න චිත්ත වීතියට ආරමුණ වන්නේ ඒ මොකද ඔහුට විපාක දීම සඳහා එළඹ සිටින්නේ Taman මේ ඒ පිළිබඳ දැනත්ත උවමනාව අත්හලේ නැත්නම් තමාට ඒ රූපාවචර ප්‍රතිසංගියක් කියන්නේ රූප ධානය ලබාගත වූ ප්‍රථම ධානය බැරි ඒ ප්‍රථම ධාන භූමියෙහි ප්‍රතිසන්දිය ගෙන දීමට ඉදිරිපත් වන කර්මයෙන් සමාත අරමුණ වශයෙන් ලබා දෙන්නේ නැත්නම් සමාධියේ මරණාසන්න චිත්ත වීතියට අරමුණ වන්නේ ඒ ධානය උපදවා ගැනීමට යොදාගත්ත ඒ මේ ප්‍රඥාප්තිය ඒ ප්‍රඥාප්තිය මෙතෙන්දී අප අපේ කතාවට ගත්තේ පඨවි කසින ප්‍රඥප්ති. මේ පඨවි කසින ප්‍රඥප්තිය ආරම්භන කොට ඒ තනත්තාට මරණාසන්න චිත්ත වීතිෙහි ජවන් උපදිනවා. ඉන් අනතුරුව එය මේ පරිදි ත්‍ෘතිය සිදුවී ඊළඟට ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ ප්‍රතිසන්දිය සිත වශයෙන් ඔහු පිළිබඳව කලකන විට ලැබෙන්නේ ප්‍රතිසන්දි සිත හැටියට ප්‍රථම ධ්‍යාන විපාක සිත. ඒ කර්ම නිමිත්ත අරමුණු කොට ඔහුට ලැබෙන ඒ කියන්නේ කාම ලෝකයෙන් පිටව රූප භූමියක ප්‍රතිසන්දි ගන්න කෙනෙකුට ඒ ලැබෙන ඒ කර්ම නිමිත්ත අරමුණු කරමින් උපදනා වූ චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතියක්මයි. මොකද ඒ පතවි කසන නිමිත්තේ කියන ඒ ප්‍රඥප්තිය ඇසට කනට දිවට නැහැයට ශරීරයට කියන මේ පස් දොරට අරමුණු වන්නක් නෙවෙයි. එය මනෝද්වාරයටම අරමුණු වන්නා. එබැවින් ඒ තනත්තාගේ මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන කර්ම නිමිත්ත වූ ඒ පතවි කසින ප්‍රඥප්තිය අරමුණු වන්නේ ඒ ඔහුට ලැබෙන ඒ මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියට. ඉතින් අප දන්නවා මේ අවස්ථාවේදී මේ මරණාසන්න චිත්ත වීතිය ලැබෙන අවස්ථාවේ කියන එක ඒ මිය යන පුද්ගලයා පිළිබඳව ඉතා සැලකිය යුතු අවස්ථාවක්. ඔහු මෙතෙන් සුතව එබැවින් සුගතියක ඉපද සිටින කෙනෙකුගේ ඒ සුගතියෙන් සුතව ඊළඟට ලබන ප්‍රතිසම්භිය සුගතියකමද එහෙම නැත්නම් දුගතියකද කියලා ඒ නියම වන්නේ නියම කරන තන තමා මේ මරණාසන්න චිත්ත වීතිය. ඒ මරණාසන්න චිත්ත වීතියේ යොමු වෙනවා අරමුණු තමාට විපාක දීමට එළඹ සිටි කර්මයට අනුව සමහර විටකේ කර්මයේම එහෙම නැත්නම් ඒ කර්මයේ සිදු කිරීමට යොදාගත් දෙයක් නොස්තුවක් හෝ කෙනෙක් හෝ ඒ ඒ විදිහේ දෙයක් එහෙම නැත්නම් නැරී උපදන ඝන පිළිබඳ වූවා කියන මේවායි ඒ මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ ඒවා තමයි අප කීවේ කර්ම කර්මනීති දකිනීති කියන්නේ ඒ කර්ම කර්මනීති දකිනීති කියන මේවා මේ කවරක් හෝ ලැබෙන්නට පුළුවන් කාම භූමියෙන් චුතව කාම භූමියෙහිම ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට කර්මයේ මාර්ගම වන්නට පුළුවන් කර්ම නීතරම වන්නට පුළුවන් එහෙම නැත්නම් ගතිනිත් දෙව්ලෝ උපදිනවා නම් දිව්‍ය රස දිව්‍ය විමාන සමහර විටක දිව්‍ය පුත්‍රයන් දේවංගනන් කියන මේවා උනත් දකින්නට පුළුවන් දෙනවා ඒ එහෙම නැත්නම් <clears throat> ඒ ඒ ගතිනිත් හැටියට කර්ම නිමිත්ත හැටියට දෙව්ලෝ උපදින්නට හේතු භූතවන නැත්නම් දෙව්ලොව ප්‍රතිසන්දිය ගෙනීමට ඉදිරිපත් වූ කර්මයෙන් ඉදිරිපත් කරන කර්ම නිමිත්ත වන්නට පුළුවන්. ඒ කර්මය සිදු කිරීමට සමාන කර්මය සිදු කරන අවස්ථාවේදී යමක් පාවිච්චි කළා නම් ඒ එහෙම නැත්නම් යමෙකු අරමුණු කරගත්තා නම් යමෙකු තනන් මේ පූජාව කරේ එබන්දේ කියන මේ කවරක් හෝ කර්ම නිමිත්ත වශයෙන් ගන්න. ඊළඟට තිබෙන්නේ ඒ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණ චක්ෂාදී ద్వාර සයෙන් කවර එකකට හෝ ලැබෙන්නට පුළුවන් කියන එක. හා ගති නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණක් ඒ ద్వාර සයෙන් කවරකට හෝ ලැබෙන්නට පුළුවන්. කර්මය කියන එක අරමුණු කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම මනෝද්වාරක මරණාසන්න චිත්ත වීතියක්ම වෙන්නට ඕන. ඒකයි මේ කාම ප්‍රතිසන්දි පිළිබඳව දැනගත යුතු කාරණය. ඊළඟට රූපාවචර ප්‍රතිසන්දියට අපි කියවා රූපාවචර ප්‍රතිසංගියට ලැබෙන ඒ අරමුණ නැත්නම් නිමිත්ත මරණාසන්න චිත්ත වීතියට ලැබෙන නිමිත්ත කර්ම නිමිත්තමයි. දැන් මේ කර්ම නිමිත්ත කියන විට කර්ම නිමිති වශයෙන් ලැබෙන්නේ ඒ ධ්‍යාන ඒ ඒ ධ්‍යානය උපදවා ගැනීමට ලබාගත් අරමුණ තමයි කර්ම නිමිත්ත. සමහර ධ්‍යානිය උපදවනවා ආස්වාස ප්‍රස්වාසයේ වඩලා ආස්වාස ප්‍රස්වාසයෙන් ප්‍රථම ධානාදී ඒ ධාන රූප ධාන සියල්ලම උපදවා ගන්නට පුළුවන්. ඒ සමහරු කේසාදී කොට්ඨාසයන් භාවනා කරලා ප්‍රථම ධානයේ උපදවා ගන්න. ඒ ප්‍රථම ධානයේ කේසාදී කොට්ඨාසයන්ගෙන් උපදවා ගන්න කෙනෙකුට ඒ කේසාදී කොට්ඨාස ප්‍රඥප්තිය යෙන් යම් කිසිවක් තමයි ධානයේ උපදවා ගැනීම සඳහා යොදාගත්ත කේස ප්‍රඥප්තිය නම් එය ලෝභ ප්‍රඥප්තිය නම් එය එයාදි වශයෙන් නඛ කියන ඒ නියපොති කියන ඒ ප්‍රඥප්තිය නම් එය එයාදි වශයෙන් ඒ ප්‍රඥප්තිය අරමුණු වෙනවා ඒ අරමුණු වන්නේ අසකනාදියට නෙවෙයිනේ ඒක ප්‍රඥප්තිය ඒක මනෝද්වාරයට අරමුණු වන්නේ ඒ අවස්ථාව මනෝද්වාරයට අරමුණු වන්නේ අන්න ඒ විදිහට දැන් සමහර ඉන්නවා ඔවුන් මෛත්‍රිය වදනවා මෛත්‍රිය වඩා උපදවා ගත හැකි ඒ පංචකමයේ හැටියට නම් චතුර්ථ ධ්‍යානෙට ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධ්‍යාන ඒකයි අභිධර්ම ක්‍රමය නැත්නම් පංචකණය අනුවයි අභිධර්මයේදී අපි ඉගෙන ගන්නෙ එහෙම නැත්නම් චතුස්කණය ක්‍රමයේ හැටියට නම් ප්‍රථම ද්විතීය තෘතීය කියන ධ්‍යාන තුනක් මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා වඩලා ලබා ගන්නට පුළුවන් ධ්‍යාන වශයෙන් දක්වන්නේ එහෙමනේ ඒ ඒ ධ්‍යාන ධ්‍යාන සතරක් කියලා ගන්නා විට එයින් පළමුවෙනි ධ්‍යාන තුන. ධ්‍යාන පහක් වෙයි කියලා ගන්නවා නම් ධ්‍යා මුල් මුලින් කියවෙන ධ්‍යාන හතර. ඒ මෙත්තා, කරුණා, මුදිතා කියන මේවා. ඉතින් මේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනාවට අරමුණ වශයෙන් ලැබෙන්නේ සත්‍ය ප්‍රඥාක්තිය. සත්‍ය ප්‍රඥා. ඒ සබ්ද ප්‍රඥාප්තිය කියන්නේ මේ සතුන් දකින්නවා නෙමෙයි. තමන්ට ඒ සත්වයන් අරමුණු වෙනවා. සබ්ද ප්‍රඥාප්තිය අරමුණු කොටයි ඒ මරණ සම්මිතිත්ත වීතිය ඇතිවන්නේ. සත්‍යයන් ගැන මේ අපිට සත්‍ය ගැන දිහිදී ගැන භාවනා කරනකොට මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට සත්‍යයන් අරමුණු කරන්නේ ඒ සිතින් අරමුණු කරන්නේ අන්න ඒ වගේ ඒ වගේ ඒ සත්‍ය ප්‍රඥප්තිය ආරම්භණය වශයෙන් ලැබෙනවා ඒ මෙත්තා කරුණා මුදිතා. එවැගේම උපේක්ෂා භක්ම විහරණය නම් ඒක ඒ උපේක්ෂාව වැඩිමෙන් ලබන්නට පිරෙන්නේ ඒ චතුස්කණයේ හැටියට චතුර්ථ ධානයේ පංචකණයේ හැටියට පංචම ධානය. උපේක්ෂාව වඩලා ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධානය උපදවා ගන්නට බෑ. ඒ ඒ ප්‍රථම ධානාදිය මෙත්තා කරුණා මුදිතා කියන ඒවායින් ඒ අතුරෙන් කවරකින් උපදවාගත්ත කෙනෙකුට ඊළඟට පංචවත් ධ්‍යාන නැත්නම් චතුස්ක ණය හැටියට චතුර්ථ ධ්‍යාන උපදවාගත හැකි උපේක්ෂා භක්ම කරන විරණය වඩලා උපේක්ෂා වඩලා අන්න එහෙම යන්නේ මේ මේ කාම ලෝකයෙන් චිතව රූපාවචර ප්‍රතිසන්දියක් ලබන්නේ නම් ඔහුට ලැබෙන මරණාසන්න චිත්ත විත්‍ය මනෝද්වාරික චිත්ත විත්‍යක් මේ මනෝද්වාරක චිත්ත වීතියට අරමුණ වන්නේ කර්ම නිමිත්ත. මේ කර්ම නිමිත්ත වශයෙන් අරමුණ වන්නේ සමන්ත විපාක දීමට එළඹ සිටි කර්මය වූ ඒ රූපාවචර ධානය උපදවා ගත්තේ යම් ප්‍රඥප්තියක් අරමුණු කොට නම් අන්න ඒ ප්‍රඥප්තිය. ඒ කර්ම නිමිත්ත වශයෙන් ගැටේ. ඊළඟට එන්නේ අරූපාවචර ප්‍රතිසංවිත. දැන් රූපාවචර ධ්‍යාන නොලැබූ කෙනෙකුට අරූප ධ්‍යාන උපදවා ගන්නට බෑ. මේ පිළිවෙල හැටියට රූපාවචර ධ්‍යාන සියල්ලම ලබා ගත්තාට පස්සේ අරූප ධ්‍යාන පිළිබඳව පරිකර්ම කරන්නට තිබෙන්නේ ඒ අරූප ධ්‍යාන උපදවා ගන්නට බලාපොරොත්තු වන තැනත්තා. ඒ නිසා පංචකමයේ හැටියට දක්වන පරිදි අපි ඉගෙන ගත්තේ ඒ විදිහටයි මේ පොතේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන චතුර්ථ ධානය, පංචම ධානය. අංග පහකින් යුක්ත වූ ප්‍රථම ධානය, අංග හතරකින් යුක්ත වූ ဒုတိ ය ධානය, අංග තුනකින් යුක්ත වූ තෘතිය ධානය, සුඛ ඒකග්ගතා කියන අංග දෙකෙන් යුක්ත වූ චතුර්ථ ධානය, උපේක්ෂා ඒකග්ගතා කියන අංග දෙකෙන් යුක්ත වූ පංචම ධානය. කියන මේවා උපදවාගත් තැනැත්තා බලාපොරොත්තු වන්නේ නම් කැමති වන්නේ නම් අරූප ධානය ධානයන් උපදවන්නට. අන්න ඒ තැනත්තායි ඒ අරූප ධාන උපදවන්න. ඉතින් අරූප ධානත් පිළිවෙලින් උපදවන්නට ඕන. පළවෙනි අරූප ධානය නොඋපදවා දෙවෙනි අරූප ධානය උපදවා ගන්නට බෑ. එයත් පිළිවෙලින් උපදවන්නට ඕන. ඒ අරූප ධාන සතර මේ පිළිතුරු ඉගෙන ගත්තා. ආකාසානං ඡායතන ධාන කුසලය විඥානංචායතන ධානය, ආකින්චඤ්ඤායතන ධානය, නේව සංඥා නා සංඥායතන ධානය දැන් කෙනෙක් විපද වූ ඒ ආකාසානංචායතනය තමාට විපාක දීමට එළඹ සිටි කර්මය වුණිනම් ඔහුටද මරණාසන්න චිත්ත වීතිය වශයෙන් ලැබෙන්නේ මනෝද්වාරික චිත්ත වීතියක් මේ ආකාසානංචායතන ධානයේ උපදවා ගැනීම සඳහා අරමුණ වශයෙන් යොදාගත්ත කුමක්ද? කපිනෙන් නුදුලාගත්ත ආකාශ ප්‍රඥප්තිය. අනේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කොට මනෝද්වාරික චිත්ත දීතිය ලැබෙනවා. මතක තිබිය යුතු කාරණයක් තමයි මේ මරණාසන්නයේදී ලැබෙන මේ මරණාසන්න චිත්ත දීතිය කියන එක කාම ජවන දීතියක් වෙයි කියන බවයි. ඒක කවදාවත් අමතක කළ යුතු නැහැ. ඒක කාම ජවන වීතියක්. ඒ ජවන් සිත් වශයෙන් ලැබෙන්නේ කාම ජවන්මයි. රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන් ඒවා ලැබෙන්නේ නැහැ මරණාසන්න චිත්ත වීතියේ ජවන් වශයෙන්. කාම ජවනයක්මයි ලැබෙන්නේ. අනේ කාම ජවනයන් දෙවි. නමුත් අරමුණු කරන ඒ ආරම්මණය වෙනස් වෙනවා. දැන් මෙතෙන්දී ආරම්මණය වන්නේ කුමක්ද ඒ අරූපාවචර ප්‍රතිසංගයක් ලබන තැනත්තන් තමා උපද වූ ඒ අරූප ධානය උපදවා ගැනීම සඳහා අරමුණ වශයෙන් යොදාගත්තේ. දැන් අරූප ධානය ඕනෑ අරමුණකින් උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. දැන් ප්‍රථම ධානය නම් එහෙම පුළුවන්. රූපාවචර ප්‍රථම ධානය කියන එක උපදවා ගන්නට පුළුවන්. ඒ ප්‍රථම ධානය උපදවා ගත හැකි අරමුණු 25ක් දක්වනවා ඒවයි. දස කසින දස අසිත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදි වශයෙන් දැක්වෙන මේ 25ක් තිබෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ ඒ ඒ ආදී 25කින් උපදවත හැකි දැන් ඒ නිසා ඒ 25 අතුරෙන් යම් කිසිවකට අරමුණ වශයෙන් යම් කිසිවක් උපදවා ගැනීමට අරමුණ වශයෙන් යොදාගත්තේ මේ 25න් යමක් නම් ඒකයි මරණාසන්න චිත්ත වීතියෙහි අරමුණ වන්නේ ඒ ධානයේ පිළිබඳ වූ විපාකය දින දෙවන ගෙන දීම සඳහා විපාකය ගෙන දෙන අනුතුරු ආත්ම භාවයේ ප්‍රතිසංගිලත් වෙන්නේ දැන් <clears throat> අරූපාව ප්‍රතිසංගියක් ගෙන දෙන්නට අරූපාවචර කුසලයක් විපාක දීමට ඉදිරිපත් වන්නට ඕන නොපිරිහුණු ධානයක් වශයෙන් අනේ නොපිරිහුණු ධානයක් වශයෙන් විපාක දීමට එළඹ සිටින්නේ ආකාසානංචා යතන කුසල කර්මය නම් ඒ ආකාසානංචා යතන කුසල කර්මය උපදවා ගන්නේ යම් අරමුණකින්ද ඒ අරමුණයි මරණාසන්න චිත්ත වීතියේ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන අරමුණ. ඒ මරණාසන්න සිත් රීතියේ උපදනා ජවනයන්ට කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන්නේ එය. ඒ අප දන්නවා කුමක්ද කියලා. ඒ පිළිබඳව අවිනිශ්චිත බවක් නැහැනේ. ඒක කුමක්ද ලැබෙන්නේ කියන එක පිළිබඳ අවිනිශ්චිත බවක් නැහැ. දැන් ප්‍රථම ධානය උපදවා ගත්ත කෙනෙකුයි කියන තැනත්තා ගැන අපිට කියන්නට බෑ. ඒ තැනත්තා උපදවා ගත්ත ප්‍රථම ධානය කේසා කියන මේ අරමුණෙහි පැවැත් වූ භාවනාමය සිත වඩලා ඒ කේසය කියන පොට්ටාද ප්‍රඥප්තිය අරමුණු කොට උපදවාගත්ත ප්‍රථම ධානයක්ද ඔහුට තිබෙන්නේ. එහෙම නැත්නම් ලෝමා කියන ඒ කොටාසය අරමුණු කොට උපදවාගත්ත ධානයක්ද කියලා ඒ නිසා 25ක් අතුරෙන් කවරක් හෝ කියලා. දැන් එහෙම මේ 25 තියා දෙකක් අතුරෙන් එකක් කියලා කියන්නටවත් බෑනේ. ආකාසානං ඡායතනෙ කියන්නේ මක් නිසාද? ඒ ආකාසානංචායතනිය උපදවාගන්නේ අතිනේ නුගුලවාගත්ත ආකාශ ප්‍රඥා. අන්නේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කොට ඒ මරණාසන්න චිත්ත වීතිය වීතිෙහි ජවන් උපදිනවා. ඉතින් මේ මරණාසන්න චිත්ත වීතිය කියන විට අපි කියවනේ ඒ රූපාවචර අරූපාවචර ප්‍රතිසම්භිගත් අනතුරු ආත්ම භාවයේ ලබා දීමට නම් මෙහිදී උපදවාගත් පිළිවෙලින් රූපාවචර ධානයක් හෝ අරූපාවචර ධානයක් විපාක දීම සඳහා ඉදිරිපත් වන්නට ඕන. එසේ විපාක දීම සඳහා ඉදිරිපත් වන රූප ධානය හෝ අරූප ධානය ලබාගත් තැනස්සා තමාට මේ මරණය සිදුවන අවස්ථාව දක්වාම ඒ ධානයෙන් නොපිරිහුණු කෙනෙක් වෙන්නට ඕන. දැන් සමහරු ධානය උපදවා ගත්තා ඒ ධානයෙන් පිරිහෙනවා. හිරිහුරු ධානය විපාකගෙන දෙන්නේ නැහැ. දැන් ඒකෙන් එක පැත්තකින් පේනවා ඒ ධාන සිත්වල තිබෙන ඒ අපින් තිබෙන දුර්වලකමක් තියෙනවා. ධානය කියන එක උපදවාගත් පමණින් ධානයේ විපාක ගෙන දෙන්නේ නැහැ. දැන් අපිට එහෙම නෙවෙන්නේ කාමාවචර කුසලය. කළ පමණින් එහි අනාගත විපාකයක් ඉපදීමේ ශක්තියක් තිබෙනවා. කළ පමණින් අනාගතයේ විපාක ගෙන දීමේ ශක්තියක් ඒ කාමාවචර කුසල කර්මයට තිබෙනවා. ධ්‍යාන කුසල කර්මයට එබඳු ශක්තියක් ඇතිවන්නට නම් එයින් නොපිරිහි සිටින්නට ඕන ඒ උපදවාගත් ජීවිතය තුලදීම ඒ ධ්‍යානෙන් නොපිරිහි සිටින්නට ඕන. පිරිහුණු ධ්‍යානය විපාක ගෙන දෙන්නේ නැහැ. ඒක නොපිරිහුණු ධ්‍යාන ඇති තැනට තමා උපදවාගෙන තිබෙන ධ්‍යානයේ ධ්‍යානයේ යම් තරමකින් ඒ කියන්නේ යම් දියුණුක දියුණු ධ්‍යානයක් නම් සමහර ප්‍රථම ධ්‍යානය සමහර දෙවෙනම දැන් සමහර තුන්වෙනි ඒ විදිහට ලැබලා තියෙනවනේ ඒ ධ්‍යාන අතුරෙන් ඉහළ ධ්‍යානය විපාක දීම සඳහා එළඹ සිටිනවා ඒ ස්ථානයේ දැන් අපි කර්ම පිළිබඳව කතා කරන විට ආනන්තරිය අනතුරු ආත්ම භාවයෙහිදීම විපාක ගෙන දීමේ ශක්තිය තිබෙන්නේ මොනවාටද මොන කර්මවලටද කියලා අපි ඉගෙන ගත්තානේ. පංචානන්තරිය කර්ම ප්‍රතිදී නම් ඒ කරතිරෙන කර්මයන්ගේ වඩා බරපතල ඔක්කොම කරලා තියනවා නම් වඩා බරපතල ඒකට විපාක ගෙන දෙනවා. කොහොම හරි ආනන්තරිය කර්ම අතුරෙන් යමක් යමක් සිදු කර තිබේ නම් අනිත් ඔක්කොම කර්ම ඒ ජීවිතෙහිදී කරන ලද සියලුම කර්ම පසුබාලා. ඒ ආනන්තරීය කර්මයයි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින. ඒ නිසායි ඒවාට ආනන්තරීය කියලා කියන්නේ. ඒ වගේම එකක් තමයි මේ ධානය කර්මය. හැබැයි මේ ධානය ධානන්තරීය කර්මය කියන එක හැමතිස්සෙම කර කර ඉන්න එකක් නෙවෙයිනේ. වරක් කළා. වරක් මව මැරුණා නේ. දැන් එක කෙනෙක් එක්කෙනෙකුට එක ජීවිතයකදී මරණනම් මැරිය හැක්කේ එකමවයි. එක්කෙනෙකුට මව්වරු කීප දෙනෙක් නැහැනේ. එකමවයි. ඒ වගේම එක පියයි. රහතුන් නම් සමහර විට කීප දෙනෙක් මරත්. නේ එහෙම සමහර අවස්ථාවලදී සිදු වුණා. අනක් වැරදි ලෙස තේරුම් ගැනීම හේතු කොටගෙන ධර්මාශෝක රජතුමාගේ අනත් වැඩි ලෙස තේරුම් ගත්ත කැමැතිවරේ රහත් හිමිවරුන් කීප නම ස්වාමීන් වහන්සේ කීප නම මේ කඩුවෙන් කොටලා මරා දැන් දැන් එහෙම අවස්ථාවල කීප දෙනෙක් නමුත් විපාක වශයෙන් දෙන්නට තිබෙන්නේ එක කර්මයක විපාකනේ ඉතින් ඒක දෙනවා ආනන්තරීය කර්මවා ඒ ආනන්තරීය කර්මයාගේ ප්‍රතිසම්පි විපාක එකයි කියන්නේ අනතුරු ආත්ම භාවයේ. විපාක. දැන් අනිත් කර්ම කීපයක් කර තිබුණොත් අනිත් කර්ම සියල්ලගේම වඩා බරපතලයකේ විපාක දෙන අතර අනිත් කර්ම සියල්ලගේ සියල්ලම අහෝසි වෙනවා. ඒවායේ ප්‍රතිසන්දි විපාක ඊට පස්සේ දෙන දෙන්නේ නැහැ. මොකද ඒකේ ආනන්තරීය බව කියන්නේ මෙතනින් චිතව ඊළඟ භවය. දැන් මේ ධ්‍යානයන් නොපිරිහුණු ධානය ආනන්තරිකයි. ඊළඟ ආත්ම භාවයේදී විපාක දෙනවා. පිරිහුණොත් දෙන්නේ නැහැ. ඒකට නොපිරිහුණු ධානය පිටනස්සා ඒ මරණාසන්න අවස්ථාවට පැමිණ කලෙහි ඔහු උපදවාගෙන තිබුණු නොපිරිහුණු ඒ ධානය උපදවා ගත්තේ යම් අරමුණක් තමන්ගේ භාවනා කර්මයට යොදාගෙන නම් අන්න ඒ අරමුණ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන. දැන් අසං මේ මේ මේ අරූප ධ්‍යාන පිළිබඳව තිබෙනවා අරමුණ පිළිබඳ නිශ්චිත බව. කසිනෙන් උගුලවාගත්ත ආකාශ කසිනේ හැර ඉතිරි කසිනයන් උගුලවා හැර ලබ් ආකාශ ප්‍රඥප්තිය. ඒකද කියන්නේ කසි කිසිනු ඉගුලු අහස. කසිනු ඝාතිම ආකාශය. කසිනු ඝාතිම ආකාශය. කියන්නේ කසිනේ උගුළු ආහාර ලක් අහස කියන තේරුම. ඒකේ එන්නේ. ඒ කසිනුග්ඝාතිම ආකාශයයි තවත් ඉගෙන ආකාශයක්. ආකාශ කසිනේ කියලා තව එකක් තිබෙනවා. ඒ දෙක එක නෙවෙයි. දෙකක්. කසිනුග්ඝාතිම ආකාශය කියන්නේ කසිනය දැන් Tamanට පෙනෙන කසිනය භවනා මය සිතට නැත්නම් මේ ධ්‍යාන සිතට පෙනෙන ඒ කසිනය උගුලුවා. ඒක ඉවත් කොට එහි පැතිරෙන අහස ආකාශය. ඒකයි කසිනුග්ඝාති මාතා. ඒ ආකාශයයි ආකාශ ප්‍රඥප්තියයි කියන්නේ දෙකක්. ඒ නිසා තමයි ආකාශ ප්‍රඥප්තිය හැර ඉතිරි කසිනයන් උගුලුවා හැර ලබ් අහස කියලා කියන්නේ. ඉතිරි කසින. මොකද ආකාශයෙන් ආකාශයට උගුලවන්නට බෑ. ඒ බැරි. ආකාශ ප්‍රඥාප්තිය හැර ඉතිරි කසිනයන්ගෙන් ආකාශ කසිනය හැර ඉති කසිනයන්ගෙන් ලක් ඒ අරමුණ කසිනය උගුලවා හැරලත් ආකාශය තමයි චිත්ත වීතිය ඒ මකිතාද ඒ ආවර්ජණයට పూర్වයෙන් ලැබෙන සිත වීති මුක්ත සිතක් ద్వාර විමුක්ත සිතක් මොකක්ද මේ ద్వාර විමුක්ත වීති මුක්ත සිතේ කියන්නේ භවාංග සිත. ආවර්ජණය තමයි චිත්ත වීතියක මුල් සිත, පළවෙනි සිත. ඒ මේ භවාංගයෙන් ගත් අරමුණ අතහැර භවාංගයෙන් ගත් අරමුණ අතහැර වෙර අලුත් අරමුණකට සිත යොමු කරන්නේ ආවර්ජන. ඒ නිසා එතන සිටයි වීතිය පටන් ගන්න. වීතිය. අනේ ඒ මනෝද්වාරික චිත්ත වීතියක් නම් ඒ මරණාසන්න චිත්ත වීතියේ වේවා කවර අවස්ථාවකදී උපදනා චිත්ත වීතියක් වේවා මනෝද්වාරික චිත්ත වීතියක් නම් අරඹන්නේ මනෝද්වාරා වජ්ජන සිටි. එනිසා මේ ඒ අරූප අරූපාවචර ප්‍රතිසන්දියක් හෝ රූපාවචර ප්‍රතිසන්දියක් හෝ ලබන තැනතා හත මරණාසන්න අවස්ථාවේදී ලැබෙන්නේ ඒ මරණාසන්න චිත්ත වීතිය වශයෙන් මනෝද්වාරික චිත්ත වීතියක් මනෝද්වාරා වජ්ජණයෙන් පටන් ගන්න. එහි අරමුණ වන්නේ කර්ම නිමිත්ත. මේ රූප ධානයක් ලබාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනෙකුට ඒ ඒ රූපාවචර අධ්‍යාමිය උපදවා ගැනීම සඳහා යොදාගත් අරමුණ කර්ම නිමිත්ත වශයෙන් අරූප අධ්‍යාමය ධානයක් උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනට තමා උපදවාගත් ධානයට අනුව නිශ්චිත අරමුණක් පිළිගන්න. අන්න ඒකයි මා අවධාරණය කළේ. නිශ්චිත අරමුණ කියන්නේ කසිනේ නුදුලවාගත් ආකාශ ප්‍රඥප්තියයි ආකාසානංචායතනය උපදවාගෙන ඒ මුත්‍රිහි කාලක්‍රියා කරන තැනට ලැබෙන ඒ මරණාපන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ. ඒ විඥානංචායතනය උපදවාගෙන ඒ මුත්‍රිහි කාලක්‍රියා කරන තැනට නම් ඔහුගේ අරමුණ ප්‍රඥාප්තියක් නෙවේ. ඔහුට ලැබෙන අරමුණ පරමාර්ථ ධර්ම. මොකක්ද පරමාර්ථ ධර්මයේ ආකාසානංචායතන සිත. ඒ ආකාසානංචායතන චිත තමන්ගේ මරණාසන්න චිත්ත වීතිෙහි ලැබෙන ධවණයන්ගෙන් අරමුණු කරනවා. ආකින් සංඥායතනයේ උපදවාගෙන එයි නොපිරිහි කාලා ක්‍රියා කරන තැනැත්තෙක් නම් ඔහුගේ අරමුණ වන්නේ ප්‍රඥප්තිය. මොකක්ද ප්‍රඥප්තිය? ඒ ආකාසානංචායතන සිටේ ආකාසානංචායතන යාගේ අස්සින් ආකාසානංචායතන ධානසිතේ නාස්ති භාවයයි කියන ප්‍රඥා නැති බව අරමුණු කොටනේ ඒ උපදවාගත්තේ නැති කිංචි නැති කිංචි කියලා ඒ නැති බව එතකොට අරූපාවචර සිත් අතු හතර අතුරෙන් පළමු යන්නේ අරමුණක් ප්‍රඥප්තියක් රසිනිය නුගුලවාගත්ත ආකාශ ප්‍රඥා දෙවෙනි සිතේ අරමුණ වන්නේ පරමාර්ථයක් ආකාසානංචායතන ධ්‍යාන සිත. තුන්වෙනි ධ්‍යානයේ වූ ආකින්චඤ්ඤායතනයේ අරමුණ ඒ මුලින් කී ආකාසානංචායතන යාගේ නැති බව කියන ඒ ප්‍රඥාව. ඒක මේ තුනතුන් මේ වෙන විට මොකද්ද මේ නැති බව කියන එක තේරුම් ගන්න ඇති. අපි ඒ පිළිබඳව හුඟක් සාකච්ඡා කරලා තියෙනවා මේ ස්ථානයේ. නැති භවයේ කියන්නේ කොටින් කියනවා නම් අපේ වචන අපි කතා කරන වචන ටික ඒ කතා කරන වචන වලින් ඒ කියවෙන අදහස අර්ථය බොහෝ විට පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන දෙයක් ගැන කියන්නේ. හැම විටම අප කරන කතාවල අර්ථය වශයෙන් ගන්නට තිබෙන්නේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් ගැනම නෙවෙයි. දැන් මෙතන නැtei කියන එක ප්‍රඥාප්තියක්. නැති කියන ප්‍රඥාප්තියක්. ඒ නාස්ති භාව ප්‍රඥාප්තිය කිව්වේ ඒ නිසා. මොකේද නැතිකමද? අර ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව. ඒ නැති බව කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඒ සිත උපදවා ගත්ත තනස්සාට ඒ සිත නැවත උපදවා ගන්නට ඒ කියන්නේ ධ්‍යාන සිතක් හැටියට උපදවා ගන්නට බැරි කියන එක නෙවෙයි. එතන නැtei කියන්නේ මේ අවස්ථාවේදී ඒ සිත ධර්මයක් වශයෙන් විද්‍යමාන නැහැ. ඒකේ නැති බවයි අරමුණු කරන්නේ නැති බව. ඒ කියන්නේ අය පොතේ ඒ පිළිබඳව උපමාවක් දී තිබෙන්නේ. ගුරුවරයා පන්තියට ඇවිල්ලා මේ ළමයි යන විමසනකොට අසුවල් ළමයා කියලා කතා කරන විට ඔහු නැහැයි කියන. ඒ නැහැයි කියන එකෙන් අදහස් කරන්නේ ඔව් මෙලව අත්හැරලා පරලෝකියයි කියන එක නෙවෙයි. ඔව් ඒ වෙලාවේ නැහැ කියන ඒ අන්න ඒ වගේ. ඒ නැති බව. ඒ නැtei කියන එක එකක් නැtei කියන එක පරමාර්ථයක් නෙවෙයි. හුදු කාරණයක් තේරුම් ගන්නට තිබෙන වචනයක්. අන්න ඒ වගේ මේ ආකාසානං ඡායතන ධානය පහු කරලා විඥාන ඡායතනයක් උපදවාගත් තැනස්සා ඒ විඥාන ඡායතනයේ සිට ඊළඟට ඉහළ ධානය උපදවා ගැනීම සඳහා කරන භාවනාවේ අරමුණ වශයෙන් ගන්නේ ඒ ආකාසානං ඡායතනයේ නැති බව. අනේ නැති බව අරමුණු කොට උපදවන ධානය නිසා තමයි ඊට ආකින් චඤ්ඤා යතන කියලා කියන්නේ. සිතින් චීති ආයතනං ආකින් චඤ්ඤා යතනං කිසිවක් නැtei කියා අරමුණු කරන ලදු බැවින් ඊට ආකින්චඤ්ඤායතනයයි කියන්නේ. අනේ ආකින්චඤ්ඤායතනයේ ඒ ධ්‍යාන උපදවාගෙන එයින් නොපිරිහි කල්ිය කරන කෙනෙකුට නම් ලැබෙන අරමුණ කුමක්ද? අර නැති බව. ඉතින් නැති බව කියන එක අරමුණු වන්නේ මොන එකටද? ඇහැට, කනට, දිවට, නැහැට, ශරීරයට කියන ඒ ద్వාරයකට නෙවෙයි. ඒක සිතේ ඇති. මනෝද්වාරික සිතකට ලැබෙන අරමුණක්. නත්ති කිංචි කිසිවක් නැත කියන. ඒ නත්ති කිංචි කියන ඒ නැති බව තමයි ධ්‍යානෙ උපදවාගත්තේ නැති බව අරමුණු කොටයි ඒ නැති බව අරමුණු වෙනවා. ඒ නිසා ඒ අරමුණ ආත්මඥායතනෙ උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරන තැනට ප්‍රතිසංගය ලැබෙන්නේ අරූප භවයේ. ඒ අරූප භවයේ ඒ අරූප භූමිය වලින් තුන්වෙනි භූමියේ එයි ප්‍රතිසංගය දෙන දෙවන දෙන දීමට ඉදිරිපත් වූ ඒ ආකින්චඤ්ඤායතන කුසල කර්මයාගේ කුසල කර්මය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටීමේදී ඒ නැති භවයි කියන එක අරමුණු කරමින් ආකාසානං ඡායතනයාගේ නැති බව අරමුණු කරමින් මරණාසන්න චිත්ත විද්‍ය උපදිනවා. ඒ අරමුණ වන්නේ පළමු කොට මනෝද්වාරාවත් දින සිතට අනුතුරු ලැබෙන ජවන් පහට ඊළඟට ඒ සිත්වල විශේෂයක් තියෙන්නේ එබඳු ඔය කාමාවචර ප්‍රතිසම්භියක් ලැබෙන සිත්වලදී ඒ සුදුසු පරිදි ගන්නට ඕන සදාරමණ ඉදීමක්. දැන් මේ චිත්ත වීතිවලදී එහෙම සදාරමණ උපදින්නේ නැහැ. ඒ සදාරමණයන්ට අනුතුරුව චුතියක් නෙවෙයි වෙන්නේ. ජවනයට අනුතුරුව චුතිය හෝ ජවන භවාංගයට අනුතුරුව චුතිය හෝ වෙන්නේ. මේ අය පිළිබඳව දන්නා විට සදාරමණ ඉදීමක් නැහැ. දැන් <clears throat> ඒ එතකොට නාස්ති භාව ප්‍රඥාප්තිය කර්මයේ විශ්වාසයේ දෙවෙනි අරූපාවචර ප්‍රතිසංදී සිතට තරණ වන්නේ ඒක. අපි දන්නවානේ. දැන් යමෙකුට මරණාසන්න චිත්ත වීතියේ ජවනයන්ට අරමුණු වූයේ යමක් නම්. ඒ තමා අනතුරුව ලැබෙන මේ ජීවිතයෙන් ගිලිහි ඊළඟට ප්‍රතිසංගියක් ලබනවා මේ ඉදිරිපත් වූ කර්මෙහි විපාක වශයෙන් අනේ ප්‍රතිසන්දි වශයෙන් ලබන සිතේ ඒක විපාක සිත. ඒ විපාක සිතේ අරමුණ වන්නේ මේ මරණාසන්න අවස්ථාවේදී ලැබුණු මරණාසන්න චිත්ත වීතියේ ජවන් වලට අරමුණ වූ ඒ අරමුණයි. ඒ අරමුණ. චක්ෂුරාහි ద్వාරයකට ලැබුණු ඒ අරමුණ ප්‍රතිසන්දි සිතට අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දි සිතට ලැබෙන විට මේ මරණාසන්න චිත්ත වීතියට අරමුණු ඒ රූපාදී ආරම්මණය තවමත් පවතින එකක් වෙනවා. එතකොට මේ ප්‍රතිසම්පිතේ ඊට පස්සේ ලැබෙන භවාංග කීපයකත් අරමුණ වන්නේ වර්තමාන පිළිවෙලින් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන. ඒකට කාරණිය කුමක්ද? ඒ අරමුණට ඇති ආයු කාලය. ඒ අරමුණු රූප. ඒ රූපයන්ට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් පිළිදෙනවා. චිත්තක්ෂණ 17ක ආයු කාලය සම්පූර්ණ වන්නේ නැහැ මේ චිත්ත වීතිය මරණාසන්න වීතිය අවසන් වන විට. ඒ නිසා ඒ ත්‍ෘතියට අනුතුරුව ලැබෙන ඊළඟ භවයේ ප්‍රතිසංවිසිතේ සිට සිත් කීපයක අරමුණ වන්නේ අර තවදුරටත් ආයුෂ ඉතිරිව තිබුණු ඒ රූපාදී ආරම්මණයන්ගේ යම. ඒ සුදු පරිදි ලැබෙන අරමුණ වශයෙන් ඊට පස්සේ ඒකේ ආයුෂ ජීවිතගත වුණාම දැන් අපි ගනිමු සතාවත ගත්තොත් ප්‍රතිසංගිතේ ආරම්භුණයි කියලා ඒ මරණාසන්න චිත්ත වීතියේ චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතියේ ඒ චක්සුද්්වාරයට ආරමුණු වුණු රූපාරම්මණය ඒ රූපාරම්මණය මේ භවයේ පිළිබඳ වූ චුතිසිත වෙන විටන් සම්පූර්ණ කර තිබුණේ චිත්තක්ෂණ 14ක් විතර අපි එහෙම ගන්නේ එවිට තව ඊට චිත්තක්ෂණ තුනක් ඉතිරි වෙලා තිබෙනවා. ඊළඟට ලැබෙන්නේ ප්‍රතිසංවිසිත. ඒ ප්‍රතිසංවිසිතෙන් ගන්නෙ අර මරණාසන්න ජවනියෙන් ගත අරමුණ. ඒ අරමුණ සමහර ඒවා නම් මේ අවස්ථාවේදී ගන්න විට ඒකේ ඒක වර්තමානව පවතින එකක් නෙවෙයි. දැන් මේ අවස්ථාවේදී නම් වර්තමානව සිදෙන එකක්. ඒ වර්තමානව තිබෙන අරමුණ ඊට ආයු කාලය චුතිය වෙනතුරුත් ගත කරලා නැහැ. තව ඉදිරියටත් තියෙනවා. ඒම අරමුණු කොට ප්‍රතිසම්පිතිත උපදිනවා නම් ඒ ප්‍රතිසම්පිතිතේ අරමුණ වන්නේ මරණාසන්න ජවනයන්ට නැත්නම් මරණාසන්න චිත්ත වීතිහි අරමුණ වූ වර්තමාන රූපාරම්මණය. ඒ වගේ වර්තමාන ශබ්දාරම්මණය, වර්තමාන ගන්ධාරම්මණය. දැන් මේ චිත්තක්ෂණ තුනක් ගැනනේ අපි කිව්වේ. චිත්තක්ෂණ තුන ගත වෙනකොටම එහි අවශ්‍ය ඉවරයි. ඒ නිරුද්ධ වෙනවා. ඊළඟට ඇතිවන්නේ දැන් ප්‍රතිසන්දියට අනුකූලව භවාංග දෙකක් තුන දෙකක් අරමුණු කළයි කියවනේ මේකම ඒ භවංග සිද්ධිකේ අරමුණ වන්නේ වර්තමානයේ. දෙවෙනි එක ගත වුණා වෙනකොටම මේ රූපයටයි කිය අවශ්‍යත් ඉවරයි. නමුත් භවංග සිත් තව දුරටත් උපදිනවනේ. ඒ භවංග සිත් වල අරමුණ වන්නේ ඒ රූපාරම්මණයම තමයි. නමුත් එතෙන්දී අරමුණ වන්නේ අතීතව. ඒක අතීත රූපාරම්මණය. එතේ අරමුණ වූයේ වර්තමාන රූපාරම්මණය ඊළඟට අතීත. දැන් ඒ නිසා තමයි එබඳු කරුණු තිබෙන බැවින් තමයි මේ ප්‍රතිසම්පි භවං ගච්ඡති කියන මේ කෘත්‍යවත් සිත් වීති මුක්ත සිත්යයි කියලා කියන්නේ. වීති මුක්ත කියන්නේ වීති සිත් වෙන්නට නම් ඒ වීති මුක්ත වූ සිතින් වීතියට හරවන්නට ඕන. වීති මුක්ත සිත් වෙන්නේ ප්‍රතිසම්පි භවංග සිත්. වීති සිත් උපදින්නට මේ වීති මුක්ත සිත් නවත්තලා ලැබෙන අලුත් අරමුණක ඉදිරිපත් වූ අලුත් අරමුණක ආවර්ජණය යොමු කරනට ආවර්ජණයෙන් මේ අලුත් අරමුණගෙන ඊළඟට උපදනා සිත්වලට ඒ අරමුණ ලබා දෙනවා. එහෙමයි සිත වීති උපදින්නේ. දැන් මෙතන අපි ඉගෙනගෙන තිබෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍යය කරන සිතත් භවාංග කෘත්‍යය සිදු කරන සිතත් ත්‍ුති කෘත්‍ය සිදු කරන සිත එක භවයයි. එකම විපාක සිත. ඒ භවයේහි ප්‍රතිසන්දි කෘත්‍ය කළ විපාක සිත තමා ඒ භවයේහි භවාංග කෘත්‍ය සිදු කරන්නේ ඒ භවයේහි අවසාන සිත වශයෙන් ලැබෙන ත්‍ුති සිත වශයෙන් ලැබෙන්නේ. එකම සිත. දැන් ඒ සිත්වලට අරමුණ අනුපියනගෙන දෙන්නට ලබා දෙන්නට ආවර්ජනික උපකාරයක් ඕනේ නැහැ. ආවර්ජනික උපකාරය ඕන කරන්නේ වීථි සිත්වලට ඒ අරමුණ ලබා දෙන්නට. අරමුණක් ලබා දෙන්නට ආවර්ජනික උපකාරය. දැන් වීථි මුක්ත සිත්. ඒ නිසා තමයි අර අපේ කතා ගත්ත චිත්තක්ෂණ තුනක් ශේෂව ආයුෂයෙන් ශේෂව පිළියේදී මේ භවයේ ත්‍ෘතිය සිදු වුණා. ත්‍ෘතිය තනතුරුවත් තව චිත්තක්ෂණ තුන සායු කාලයක් මේ අරමුණට තියෙනවා. ත්‍ෘතියට අනුතුරු වෙලා දෙන ප්‍රතිසන්දිය. ඒ ප්‍රතිසන්දිසිතේ අරමුණ වන්නේ මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ. ඒ මරණාසන්න ජවනියෙන් ගත්ත අරමුණ වූ රූපාරම්මණයට තව චිත්තක්ෂණ තුනක් ආයුෂ තිබෙදී මේ ත්‍ෘතිය වූයේ නම් ඒ චිත්තක්ෂණ තුන ඊළඟ භවයේ ලැබෙන සිත්වල සිත් වලින් තමයි කෙරෙන්නේ. ඒ කියන්නේ සිත් තුනක ආයු කාලයක් කියනවනේ. ඒ සිත් තුන උපදින්නේ මෙතන නෙවෙයි ඊළඟ භවයේ. ඊළඟ භවයේ මුල් සිත තමයි ප්‍රතිසම්විසිත. ඒ ප්‍රතිසම්විසිතට මේ මරණාසන්න ජවණයෙන් ගත්ත අරමුණ ලබා දෙන්නට ආවර්ජනයක උපකාරයක් ඕනේ නැහැ. ආවර්ජනෙහි උපකාරය නොමැතිවම ත්‍ෘතියට අනුතුව මේ මරණාසන්න ජවණයෙන් ගත් අරමුණෙහි එල්බගෙන පටිසම්භිසිත උපදේ. ඒ පටිසම්භිසිත ඉපද නැති වෙනකොට අර ඉතිරිව තිබුණු චිත්තක්ෂණ තුනෙන් එකක් ඉවරයි. ඊළඟට ලැබෙන්නේ භවාංග සිත. ඒ භවාංග සිත වන විට අයිතිව නැති වෙනකොට චිත්තක්ෂණ දෙකක් ඉවරයි. ඊළඟ භවාංග සිත ඇති වෙනවා. ඒ විට චිත්තක්ෂණ තුන අවසන් වෙනවා. ඒ භවාංග සිතේ භංගිය. ඊළඟටත් භවාංග සිත උපදිනවා. ඒ භවාංග සිත උපදිනකොට අර කලින් ඇතිවුණු පටිසන්ධි භවංග කියන සිත් තුනක අරමුණ වූ ඒ රූපාරම්මණයම අරමුණු කරමිනුයි ඒ භවංග සිත ලැබෙන්නේ. නමුත් ඒ අවස්ථාව වන විට ඒ රූපාරම්මණය විද්‍යමානව පවතින එකක් නොවේ. ඒක අතීතයක. අතීතයක. ඒ අතීත වූ රූපාරම්මණය යෙල්බගෙන ඒ සිත ඇතිවන්නට ඒ අතීත රූපයන් ආතීතාරම්මණයන් අරමුණු කිරීමට ඉදිරිපත් වන නැත්නම් අරමුණු වශයෙන් ලබා දෙන්නට වීතියකට ලබා දෙන්නට වුවමනා කරන ආවර්ජනීයක උපකාරයක් වුණ කරන්නේ මේ භවය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් භවංග සිත වශයෙන් උපදින ඒ සිතට අරමුණ වන්නේ කුමක්ද අපි විදර්ශනයේට ගත්තේ රූපාරම්මණය අරමුණු කොට උපනා වූ මරණාසන්න චිත්ත වීතියක් අන්නේ රූපාරම්මණය අරමුණු කොට තමා ඒ ඒ භවයේ මේ අලුතෙන් ලැබූ භවය අවසන් වෙන තුරුම උඩින් කියනවා නම් ඒ භවයේ චුතිසිතේ අරමුණ වන්නේ ඒ මරණාසන්න ජවණයෙන් දෙන ඊළඟට ප්‍රතිසංසිතෙන් ගත්ත ඒ රූපාරම්මණය ඒ රූපාරම්මණය අනේ විදිහටයි මරණාසන්න චිත්ත වීතිය පිළිබඳව දැනගන්නට ඕන කරන්නේ දැන් අපි කියේ රූපාවචර ප්‍රතිසන්දි අරූපාවචර ප්‍රතිසන්දි මේ රූපාවචර ප්‍රතිසම්භියටම අයත් එකක් තමයි අසඤ්ඤ සත්‍ය ප්‍රතිසම්භිය කියන්නේ. අසඤ්ඤ සත්‍යයේ කියන එක විපිනතුන් දැනගත්තා කලින් දැනගෙන තිබෙනවා. සංඥාව නැති සත්‍යයේ එතන තිබෙන්නේ. ඒ අසඤ්ඤ සත්‍ය කියන්නේ සංඥාව නැති බවෙහි ඇලුණු කෙනෙක් එතන උපදින්නේ. ඒ ඇලුණු බව තිබෙන්නේ මෙහිදී. එතෙන්දී ඇලෙන්නට ඒ ඇලෙන ධර්මයේ නැහැ. ඇලෙන ධර්මයේ කියන්නේ ඇලෙන්නට සිතක් තිබෙන්නට ඕනේ. ලෝභ සිතෙන් ඇලෙන්නේ. එතකොට ලෝභයෙන් ඇලෙන බව තිබෙන. ලෝභයෙන් ඇලෙන බව තිබෙන. ඒ ඇලෙන්නට එතන නම් සිතක් නැහැ. ඒ නිසා මෙහිදී මේ ඇල්ම තිබුණේ උන්ට. මොකක්ද ඇල්ම ආසාව කුමක් පිළිබඳවද? සිත නැති බව පිළිබඳව. සිත නැති භවයක් පිළිබඳවයි ඔහුගේ ආසාව. ඒ ආශාව මුදුන් පමුණවා ගැනීම සඳහා ඔහු කළේ කුමක්ද? සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්නට ලෙහෙසි වැඩක් නෙවෙයි. ඔහු උපදවා ගත්තා ධානය. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, ඒ පංචමයේ හැටියට නම් පංචම ධානය උපදවා ගන්න. ඒ පංචම ධානය දැන් ඒ ධාන උපදවාගෙන අසඤ්ඤ සත්වෝත්පත්තිය නැත්නම් අසඤ්ඤ සත්වයේහි උපත බලාපොරොත්තු වන කැමැති වෙන බෞද්ධයෝය කියන අය නෑ. බෞද්ධයන් ඒකට කැමති වන්නේ නැහැ. මොකද එහි තිබෙන නිස්සාරත්වය එක පැත්තකින් තිබෙන නිසරු බව දකින්න. එහිදී මහා කල්ප 500ක් ආයු වින්දනය කරනවා. ආයුෂ ගත කරනවා මහා කල්ප 500ක්. මහා කල්පපංගය. මේ දින තුන් ගන්නවා මේ මේ භද්‍ර කල්පෙහි බුදුරයන් වහන්සේලා පස් නම පහළ වෙන භද්‍ර කල්පය. එතකොට මේ කල්පය තුලදී බුදුවරු පස් නමක් පහළ වෙනවා. මහා කල්ප 500ක් කියනකොට ඇතැම් විටක ඒ 500 අතරේදී බුදුරයන් වහන්සේලා ලෝකෙහි පහළවන්නට පුළුවන්. පහළ වෙනවා මේ කියලා නිශ්චිත බවක් කියන්නට බෑ. බුද්ධ ශූන්‍ය කාලක් තිබෙනවා බොහෝ කල්. එහෙම වුණත් යම් කාලයක පහළ වුණොත් තමා ඒ අසන්න සත්‍යෙහි සිටින හිත කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් ඉතින් කෙනෙක් අහන්නට පුළුවන් ඒ தත්වෙහි වෙනසක් තිබෙනවද? අරූප භූමිෙහි උපන්නට උට අරූප භූමියේ උපන්නිකුටත් ධන ඇසීමට කන් නැහැ ඒ රූප දැකීමට ඇස් නැහැ ඔවුන්ට රූප එකක්වත් නැහැ නේ සිත පමණනේ පවතින්නේ සිතයි කයිසිකයි කියන සතර නාමස්කන්ධ ඔවුන්ගේ පිරෙන වෙනස කුමක්ද එහෙමත් හිතෙන්නට පුළුවන් ඔවුන්ටත් බෑ නේද බුදුරජාණන් වහන්සේ නමක් ඒ කාලය තුල පහළ වුණා නම් උන්වහන්සේව දක්නට උන්වහන්සේ කරන ධර්ම දේශනාව ආසන්නට එනිසා ඕනටත් ඒ කාලය නිකම්ම ගත වී යනව නෙවෙයිද කියලා. ඒක ඇත්ත. එහෙම ගත විලා යනවා. එහෙදි ඒ අසඤ්ඤ සත්වය වගේ නෙවෙයි මේ මේ අරූප භූමි සතර. ඒ අරූප භූමි වල සිත පවතින බැවින් සිතේ දියුණුව ඇති කර ගන්නට පුළුවන්. ඒ නිසා තමයි ආකාසානංචායතනෙහි උපන් තැනට පුළුවන් එතන සිට විඥානංචායතනෙ උපදවන්නට. ආකින් සංඥායතනෙ උපදවන්නට. මේක සංඥා නා සංඥායතනෙ උපදවන්න. එහෙම උපදවත හැකියි. එහෙම නැත්නම් තමයි හිතෙම එතනින් චුතව මේ කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එන්නේ. ඔවුන් එතනින් චුතව රූප භූමියේ උපදින්නේ නැහැ. අපි ඒ කරුණ අනිත් දවසේ කියන්න. රූප භූමියේ උපදින්නේ නැහැ. කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. ඒ අරූප භූමියේ චුතව ලබන ප්‍රතිසන්දියක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. හේතුක ප්‍රතිසන්දා. නමුත් ඒ ස්ථානය ආර්ය පුද්ගලයන් නොමැති තැනක් නෙවෙයි. ආර්යයෝ එතන ලැබෙනවා. කිසිදු ආර්යයක් නොලැබෙන තැනක් තමයි අසන්න සත්‍ය. අසන්න සත්‍යෙහි උපදින්නේ නැහැ ආර්යය. ඒ අසන්න සත්‍යය කෙරෙහි ඇලෙන සත්‍යයෝ ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයෙහි නෙවෙයි තීර්ථක ශාසනවල. ඔවුන් සලකන හැටියට ඒක සිත නැති තැන තමයි මෝක්ෂය. ඒ නිසා හිත නිරුද්ධ කොටයි එහි උපදින්නේ. හිත නිරුද්ධ කිරීම සඳහායි එහි උපදින්නේ. ඒ සිත ඒ තනත්තා පංචම ධානය කියන එක ලැබලා ඒ පංචම ධානයෙන් හිත පංචම ධානයෙහි පිහිටා පංචම ධානය ලබාගෙන එයින් නොපිරිහි සිටින්න හැම විටම තමා කැමති වෙනවා වඩනවා හිතනවා හිතනවා නැවත නැවත දැන් සමහර සිටිනවා මේ ස්ත්‍රීපත්ය ස්ත්‍රීන් උපද සිටින සමහරෙක් ඉන්නවා පිරිමියෙක් වෙන්නට ඕන ඕන ඕන ගගා මිතර හිතන අය සිටින්නේ ඉත්තත්තං විරාජිත්වා පුරිසත්තං භාවිත්වා කියලා අර දීගනිකායේ සක්කපංහ සූත්‍රයේ ගෝපී පිළිබඳව කියන්නේ අන්න ඒ වගේ මේ තැනත්තා වායෝ කසිනෙන් උපදවාගත් පංචම ධානය ඇත්තේ ඒ පංච මධ්‍යමයෙන් නොපිරිහි සිටින මේ කාලය තුළදී ඔහු නැවත නැවත නැවත නැවත කැමති වෙනවා ඒ සිත වඩනවා බලවත් කරගන්නවා ඒ ඒ පැත්තටම නැඹුරු කරගත්ත සිත හැමතිස්සෙම පවතී හරියට මේ දැන් යම් යම් දෙයක් බලාපොරොත්තු වන අය ඒ දේ කැමැත්තෙන් හැමතිස්සෙම ඒක ගැන හිත හිතා හිත හිතා ඉන්නේ අන්න ඒ වගේ ඒ වගේ මොහුගේ සිතේ තියෙන මොහු උපදවාගත් අධ්‍යාමයක්. ඒ ධ්‍යානය තියෙනවා තමයි. ඉතින් කාට හරි ධ්‍යානය තිබුණු නිසා ඒ තැනට හැමතිස්සෙම ඉන්නේ ධ්‍යානයෙන් කියලා හිතන්නට එපා. ඒ තැනට හැමතිස්සෙම ධ්‍යානයෙන් ඉන්නවා නම් ඔහුට කාටවත් කතා කරන්න කවුරුවක් ගැන කියන දෙයක් දෙයක් අහගන්නට ඒවල දෙන්නේ නැහැ. ධ්‍යාන සිතින් ඒව කරන්නේ නැහැ. ධ්‍යාන සිතට තියෙනවා වෙනම අරමුණක්. ඒ අරමුණ. දැන් මොහු නම් වායෝ කසිනේ උපදවාගත්ත ධ්‍යානයේ ඒ පංචම ධානය ඔහුට තිබෙනවා ඒ වායෝ කතන සංකාත වූ අරමුණ. ඒ අරමුණෙහි සිට පවත්වන්නේ ධානයෙන් යුතුව සිටින අවස්ථාව. නමුත් ඒ අරමුණ ගැන සිතන්නට Tamanට පුළුවන් අර ප්‍රතිවේක්ෂාවල් දිහේම හිතනවා වගේ Tamanට ලැබෙන මනෝද්වාරික සිත්වලිනුත් ඒ ගැන සිතන්නට පුළුවන්. නමුත් එහෙම නෙවෙයි හැමතිස්සෙම ඉන්නේ. හැමතිස්සෙම එහෙම නෙවෙයි. ඔව් වෙන වෙනත් කටයුතු කරනවා. ආහාර ගන්නවා, නානවා, යනවා, එනවා, කනවා, බොනවා ඒ ඉමින් හිතුම් ආදී ඒවත් පවත්නවා. ඒ ක්‍රියා කිරීමට ඒව කරන්නේ ධ්‍යාන සිතින් නෙවෙයි. ඒව කරන්නේ මේ කාමාවචර සිත් උපදවාගෙන. ඔහු ලබා තිබෙන ඒ ශක්තිය හේතු කොටගෙන ඔහුට අර කාමච්ඡන්ද ආදී නීවරණ උපදින්නේ නැහැ. නීවරණ தත්ත්වය. ඔහුට ලෝභය උපදින්නේ නැතුව කියන්නේ නැහැ. ඔහුට ඒ නීවරණ தත්ත්වය ලෝ හැම ලෝභයක්ම නීවරණේ කියන්නට බෑ. ඒ ආසාව තියෙනවා දැන් සමහර. ඔහුගේ ආසාවමත් ඒකනේ. දැන් ඔහු ඔහු කැමති වෙනවා නම් මේ සිත නැති බවක් ඒ කැමති වෙන ඒ අදහසේ වමනාව කියන එක ඔහුට ඇතිවන්නේ ඒක ලෝභය. ලෝභය කියන එක සංදයක් තියෙනවා ඒතර ලෝභයක් තිබෙනවා. ඒ ලෝභයක් විතරක් නෙමෙයි ඔහු ඒක සලකනවා නම් ඒ ඔහු සලකන හැටියට ඒක මෝක්ෂයයි කියලා ඒ මෝක්ෂයයි කියලා පිළිගැනීමක් විත්‍යයක්. ඒ විත්‍යක් තියෙනවා. නමුත් ඒක අර කාම ඡන්ද කියන්නේ මේ පංචකාම ඒ පංචකාමයන්ට jiju වීම වශයෙන් උපදනා ලෝභය බඳු ලෝභය තියෙනවා. ඔහුට මේ පිළිබඳව දෙන්නේ කියන්නේ. ඔහුට වමනානම් අස්සන්නාසාදී ඉන්ද්‍රියන් සහිත වූ ඒ ඉන්ද්‍රියන්ගෙන් රූපාදී ආරම්මණයන් ලැබමින් ඒ ලබන ආරම්මණය නිසා සිතේ ඇතිවන ආස්වාදය ජනනය කරමින් වාසය කිරීමට කැමැතිනම් කැමතිනම් ඔහු උදළු ප්‍රාර්ථනාවක් කරන්නේ නැහනේ. ඔහුගේ ප්‍රාර්ථනාව, ඔහුගේ වුමනාව මේවයි නයින් වෙලා ඉන්නකෝ. මේ චිත්තම් මේ සිත තමයි හැම කරදරයකටම හේතුව. ඒ නිසා සිත නැති කරන්නට. ඒ සිතට නිඳාව. මේ බලාපොරොත්තු. ඉතින් සිත නැතිව ඔහු උපදිනවා. සිත නැති වූ කයක් ලබනවා. සිත නැති වූ කයක් ලැබීම නිසා දිනු කරන්නට තිබෙන්නේ කය නෙමෙයි. දැන් කෙනෙකුට ලැබී තිබෙන කය දියුණු කිරීම වශයෙන් සමහර විටක පුළුවන් මස් ගොබෙම ටිකක් විශාල කරගන්නත් ව්‍යායාම් කරලා මස් ගොබෙම ලොකු කරගන්නවා. මේ දැකලා තියෙනවනේ අරෝමය පුරුෂයන් එහෙම මස් ගොබෙම විශාල කරගන්නවා. ඒ විදිහේ කරගැනීම කය පිළිබඳව කළ හැකි තත්වයක්. නමුත් කයේ මේ ಗುಣ ධර්ම සංඛ්‍යාත වූ ධර්ම වර්ධනයක් කයින් කරන්නේ නැහැ. කයේ නෑනේ ගුණෙන් කියන්නේ කයේ තියෙන මොනවාද? කයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී කොට ඇති ඒ රූප. ඒ රූප පිළිබඳ ඒ බඳු අධ්‍යයනයක් නෑ. ඒ බඳු தත්වයේ කයි එහි ඉන්නේ ඔහු. රූපේ විතරයි ඉති වෙන්නේ. සිත නෑ. ඒ නිසා මේ මහා කල්ප 500 මුළුල්ලෙහි ඔහු සිත පිළිබඳව කරගන්නා කිසිදු දියුණුවක් නැහැ. කිසිදු දියුණුවක් ලබාගත්තේ එකක් තිබුණා. මෙහිදී ලබාගත්ත දියුණුව ඒ. නිදී ධ්‍යානයක් උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් නීවරණයන් යටපත් කරලා ඒ රැකගෙන සිටියා ඒ රැකගෙන සිටි බැවින් ඔහුගේද වැඩූ අදහස අනුව ඔහුට මහා කල්ප 500ක් ආයුෂ ඇති අසඤ්ඤ සත්වයේ බ්‍රහ්මීකු හැටියට උපදින්නට අවස්ථාව ලැබුණා. ඒ මහා කල්ප 500 ඔහුට ගත වී යනවා සිත පිළිබඳ සිතේ හටගන්නා ධර්ම පිළිබඳ කිසිදු දියුණුවක් සලසාගත නොහැන පරිදි. ඉතින් ඒකෙන් ඒ නිසා ඒක බෞද්ධයන් සුදුසු යායුතු තැනක් හැටියට සලකන්නේ නැහැ. හොඳයි කියලා ගන්නෙ නැහැ. එබැවිනි ආර්යෝ දැන් බෞද්ධයෙකුගේ බෞද්ධකම බෞද්ධකම ස්ථිර කරන සහතික කරන සත්‍යය වන්නේ ආර්ය භාවයට පැමිණීම. ඒකේ බෞද්ධකම ස්ථිර නැහැ. ඒ නිසා සමහර විටක මරණ මොහොතේදී කුරුසියයි කියලා පිළිගන්නට බැරි නෑ. ඈ අපිට විමුක්තිය ලබා ගන්නට තිබෙන්නේ මේ කුරුසියෙන් තමයි කියලා. එහෙමත් හිතන්නට බැරි නෑ ප්‍රත්‍යඥ සත්‍යයකට. ආර්ය භාවයේ කියන එක නිසා තමයි තමන්ගේ ඒ රත්නත්‍රයේ පිළිගැනීම ස්ථිරවන්න. ස්ථිරවන්න. අනේ රත්නත්‍රය පිළිබඳ පිළිගැනීම ස්ථිර බවට පත් ආර්ය පුද්ගලයෙකු කිසිවකු එහි උපදින්නේ නැහැ. ඒ නිසායි අරියා නෝක ලබ්ධන්ති අසඤ්ඤා පාය භූමිසු කියලා එන්නේ. අරියා නම් අරියා න උපලබ්ධන්ති ආර්යයෝ නොලැබේ. අසන්න භූමියෙහි අපාය දුක. එනිසායි ආර්ය පුද්ගලයේ අපායට යන්නේ නැහැ. අපායෝත්පත්තියක් ලබන්නේ නැහැ. සමහර විටක ඒ ආර්ය භාවයට පැමිණෙන්නට කලින් Taman බොහෝ අපරාධ කරලා ඇති. එහෙම වුණා. ආර්ය භාවයට පැමුණාට පස්සේ ඒ කරන ලද අපරාධ අකුසල් කියන මේවා නිසා සතර අපායෝත්පත්තියට තමයි නියමලා සිටියත් ඒ කරන ලද කර්මයන්ගේ තියෙන බරපතලකම තමන් අර ආනන්තරීය කර්ම කරලා නැහැ. තමන්ට ඒ ජීවිතයේදී ආර්ය භාවයට පැමිණෙන්නට උපනිශ්‍රේ සම්පතු තිබුණොත් මෙහිදී කරන ලද වීරිය නිසා පැමිණෙන්නට පුළුවන්. එහෙම පැමුණුනොත් අපායට යන්නේ නැහැ. ඒ නිසා ආර්යයෝ අපායේ උපදින්නේ නැහැ. නිසා ආර්ය කෙනෙක්